නැති කන් දෙක නිසා විඳි දුක් කඳ සිතන් පැටි මොනවද දෙන්නේ මේ කන් දෙක හොඳින් ඇති කවට නුමිතක් බලනකො සිහි ගුණෙන් පැටි උපතේ පටන් වයසට යන සුරු අසලා මොනවද ගත්තේ තැනසුම ගන්නට කියලා අනුනගේ හිංගි හිංසා හඬගෙන අතලා මේ කන දුන්නේ දුක දෝ සැප දෝ එකලා මිහිරැති වදන් සුව ගන්නට යයි හිතති ඒ ලෙස හිත හිතා කන් යොමු කර අසති කටුක වූ වදන් විස කුරු හඬ නම් දෙවෙති සියයට එකක්වත් ඒ සුව එහි නොවේති යලි යලි අසන් මොනවද ඔබ කටවන්නේ ලෝකෙන් ඔබට මොනවද කරදර දෙන්නේ සහසින් අසන් යයි සිහි කර පොළඹන්නේ මේ කන් පෙතිනේ ඔය දිගටම ගෙන එන්නේ මරණෙට යන තුරා හඬගෙන ගෙන උන්නා සැකවරණයට යයි හඬගෙන සකසන්නා මොනවද කලේ කාලය නම් ගෙවි යන්නා හිනහඬ නොඇතෙන්ට කන බීරිව යන්න වයසෙන් අසු අනු ගණනක් දුක විඳලා ගෙව්වත් බේරිලා මාරක මග හැරලා මොනවද දෙන්නේ කන් දෙක යාළුව කියලා වැරුම වෙලා මැරෙනවා හිතනම් හදලා මතු කාලෙකදී නුඹ මාසා යලි ඔන්න එක් වී විඳින් රසයයි හිත තබමින්න කන් දෙක නිසා අපාමන දුක් කවමින්න මතුවට බලා සිටිනවා යලි කන ගන්න තව එක යාළුවෙක් මූනේ මැදෙහි ඇත නාසය කිය කියා කුහරද අතර වෙත ඉඹ පන් සුවඳ මම නුඹ වෙත සුවය දෙත හිත රවටනවා මේ ලෙස ලොව රැවටි ඇත නාසය නිසා වන දුක් ලෙඩ රෝගණනේ කෝටිය පනිනවා දින දින එහි නැගිනේ ඒවට බෙහෙත කර කර නාසය නොදැන ආදර යාළුවේ කියන වහිත එතන උපදුන දින පටන් මේකෙන් කුම ගන්නේ සුවඳයි කිය කියා නැව ඉඹ ඉඹ යන්නේ කෝගත් සුවඳ කවුරුගේ ළඟ දෝවන්නේ මීනාසයෙන් කවුරුද සැනසුම දුන්නේ අද ඇති සුවඳ හෙට ඇති වසරින් ගෙවලා පනහක් හැටක් ඉම්බනි සුවඳයි කියලා සැනසෙන සුවඳ අරගෙන නහයින් ඇදලා දැන් ඇති කියා විද යම් තීරණ කරලා ඉඹ ඉඹ යන්ත නාතය හොඳ කියා ගති සියයට අනුවක් ගඳ නම් ඔහි එති අකුලා ගඳ කියා පිළිකුල් කියා යති සියයට කීයක්ද සුවඳයි කියා ගති ගඳ විඳ විඳා දුකකම් කටලුද කෑවේ හුවඳයි කියා මොනවද ඉතිරිම ඌවේ මේ එක නාසයක් භවයක දුක ලැබේ අපමණනේ දසිහි කල යුතු වෙම බාවි මෙම වන්නාසයෙන් මොනවද සිත දුන්නේ අවුරුදු අතු ගණනක් මුත් ගෙවමින්නේ වැහැරිලා නාසයට හිමි නැති තැන එන්නේ මැරෙනවා කුණු වෙනවා අහවර කරමින්නේ තවටලා තිබේ බැඳලා භවයට යන්නේ යලි යලි හොයා මා වැනි අය අරගන්නේ ඔබේ හිත වෙතා නෙව මම යයි හඟමින්නේ නාසය මැරුණ පමණයි යම් විලසින්න මේටත් වැඩියේ මහායාලුවා කටෙහි ඇත දිව දිව කියාගෙන ඒකට කියනු ඇත උපතේ පතන් අපමණ අසහනය දෙත සත හොය හොයා ඒ පසු පස හඹනු ඇත සීයක් කුණු ගොඩක් ලෙඩ ගොඩ ගඳ දෙවති ඕදන් සුදු කරන් සෑම යයි කියති දුන්නොත් සැර දෙයක් දැවි දැවි ඔහේ අඬති දීපන් හොඳ දෙයක් නලවාපන් කියති ඉපදිලා ඉඳන් මේ දිව මොන වද දෙන්නේ දුක් ගිනි තමයි මොහොතින් මොහොතම ගන්නේ හැපුණා කොනක් යයි දින ගණනක් ඉන්නේ දැවෙනවා රිදෙනවයි කොපමණ කියවන්නේ සතයක් දේවා ඇති දෝනුඹ හට ඔන්නේ ඇතුොත් කියාවිද ඇතියයි හඟවන්නේ මේ දිව නෑනේ වගේ සිත කරවන්නේ දීපන් කෙලවරක් නැති රස හිතවන්නේ මේ ලෙස දෙව දෙවා යාළුවා ලෙස ඉඳලා සමදා දුක දෙවයි නිරතයයි කියලා මොනවද අරන් දැන් ඇති රතයයි කියලා මේ දිව දෙන දිනක් නැත සැනසුම හදලා ඉපදුන එකා දින දින කල් ගෙවන්නේ දුක් විඳනේද මේ දිව රැක සිටින්නේ දිව රැක රැකා මොනවද ඉන් ලබන්නේ මායා රසක් නැවතිහි කර බලන්නේ අරගත් රසක් නැහැ තව දුර ඇති කියලා අතහනයක් නගයි දිව යන තැන ඉඳලා හිතවත් අය විලස මේ කයගෙන බදලා දිනවද සැනසුමක් දිව යන අය මෙකලා කාලයේ ගෙව ගෙව දිව කුම දුන්නේ දාහයේ සංදුක් කඳගෙන දුන්නේ ලෝකයේ ගිල්ලත් මදි කියමින්නේ ලෝභය ලොල් හිතගෙන වඩමින්නේ අසහනයක් දින දින ඇති කරති දෙන දෙය ගිල ගනු බෑ රස නොමැති අර අපාමන සසරේ සිට අපාමන දුක විඳිනා සතවිත මහා අනුකම්පාවෙනි එදිනා සමතින් සත් මහා පාරමීගෙන පිරුණා අත්පත් නිවන හැර කරුණා මග යෙදුනා මා වැනි අයෙකු මගේ වැඩ තනිවම කරලා බව විස හැරියේ හොත් මට නිදාහස කියලා මේලෝ සතට පිලිසරණක් කොහි ලැබෙලා බෝසත අනාතයි බව ගමනක යෙදීලා අනතව මහා කරුණා සිසිලස ගන්නා ලෝ සත විතේත අනුකම්පාවිනි උන්නා දස පෙරුමන් මහා සමතින් සතකින්නා නැගුවා උතුම් බුදු විවරණ ලැබෙමින්නා පාරමී බලේ කඳී අපමණ ගුණ නැගිනේ ලෞතුරු මහා බුදු නැන දරනට සොඳිනේ නිදහස් එසිරි බඳ නිසී ලකුණෙන් සැදීනේ ගුණ බුදු පියාණනි වඳිනෙමි ගුණ රැගෙන පිරිසිදු හද නිසයි බුදු මගේ සිටින්නේ පිරිසිදු ගුණ කඳයි සමිඳුනි වඩන්නේ පිරිසිදු ගුණේ දාම මුවේරවූ දෙවන්නේ පිරිසිදු සතටමයි නිවනද ලැබින්නේ බවගිනි කඳක් ඇත ආසාවෙන් වසලා පරිහැදරුවේ සුවඳ රස මුසු යයි කියලා ලෝ සතේ බිලි කටුවක ඇම ලෙස ඉතලා නැති විට ඇමිනියයි දුක් කොකුවල රැඳීලා මේ මහා සයුර තම කර උපමා දුන්නේ මේතන සසර සයුර කි මුනි පිය දුන්නේ එහි සරි සරණ මසු කල ලෙස සත යන්නේ මොනවා හොයා යනේ වදේ නැහැ වැටෙහින්නේ මරු පසේ පිරිස බිලි කොකු ඇමෙලිස දමෙත හොඳේ සුවේ කියේ කියා කාමයේ පුබුදවෙතේ බැඳ ගිල ගන්නේ වටිනා ලොවේ යයි දෙවෙත මරු වගේ මුලාවට සතරවති ඉඳීත සතසුව තැන සුමයි නුඹලට ලොවින් දිනේ හැඟුමන් නැති කරයි වේසුවලෙසින් ගෙන සුවසිත සදේ සදා කුණු දුක් කඳන් දෙන භවයට ඇද දමයි මහ දුක් ගොඩෙන් එනේ මේ භවයේ ගමනේ කොපාමන දුර මුල වේද බැලුවත් නොම පෙනෙන දුර අප වෙත වේද ලැබූ ලැබූ භවයේ තතු විමසන සමවාදේ අකුරුද ඉලක්කම් කියන තේ මදි වේද එක කල්පයක යයි දුර කතරක ගිවලා ආකල සියලුවත් බැව් එකිනෙක ගැනලා දඹදිව් තලී ගත් වැල් කෙටි කෙටි කරලා සිව් අඟලකට කැපු කොටසක් ගෙන ගනලා බැලුවොත් එකින් එක පරපුර කියන්නට මුල් කල දිනයේ බලනට විමසමින් සිට දැමුවත් දිවස ඇති අය එම ගණන් කොට ඒ සෑම ආවරයි බව මග දුරින් වට අපාමන සසරේ සිට අත් බැවුගෙන ලබතේ අපමණේ සසරේ සිට මේ භවයේහි සරෙත හොඳේ හොයේ හොයා යන්නේ භව ගමනක යෙදිත ලැබුවයි අත් බැවක් ලෝසත ලොවේ නිදෙත බොහොමත් දුරේ කලක ගුණ පිරිසක් නැගීති නැන බල නැන ගුණින් පෙර බව ගැන කියති පින්පව් මෙසේ අයි ලොව වෙත ගෙන දෙවති ඇසුවොත් සුළු කලක් සත එහි තතු හොයති අපමණ සසරේ සුගාතිය යයි ලැබපු තැනේ මිනිසෙක් දෙවි බඹෙක් වෙනු ඇත බවෙහි තැනේ සැප හොය හොයා හොයමින් යන ගමනේ කිනේ ලෝසත වසීවි ඇත සැප කියන තැනේ භවයෙන් භවයේ ලැබුවත් බැවු ලෙස ඉඳලා හොයමින් ගියේ ගමනේ ලැබුණද සුව කියලා ලැබුණයි රැවටිලා එහි උදාම වේ ඉඳලා සිදුනේ මොකද කාලය යන විට ගෙවිලා උපතත් සමග මට ජය මග දෙවි සිතති සැනසුම් තැනක් ලැබුණයි බඹ කල හිතති වරදක් පවක් නැති පින අප ජය කියති ලැබුණයි මහා ජය යයි උදාමව ඉඳිති හටගත් දෙයක් යම් කල පෙර තිබිලා නැත මම යයි එවන් භවයක් සත ලැබෙනු ඇත මම කොපමණ කලක අත් බැව අතර විත ආසා බැඳුන විට ගැන සොයනු නැත විඳ විඳ කම් සැපත් තව බව සැපත සොයා දෙවි බඹ මිනිස් කීවත් යති සතරේ සොයා කවුරුද ඉන්නේ සැප විඳිනට ලැබුවා කියා අතරම වෙන සිනේවා සැප නැති දිනක හොයා මෙතුවක් කලක් මම මේ සැපගෙන විඳලා සැනසුනා දැන් ඇතියේ සැප සැප යයි කියලා හිත හිතමින් සිටි බවක් තිබුණද ලොව ලැබිලා සැවටුනා මැරුණා පමණයි සැමදිය හැරලා කොතරම් උසස් දැයි අත් බැවේ තතුයේති මට මහා බලය නැන දන සැම අද තිබේති යමින් මුලා වී භවයක කල ගෙවති නොහිතුව විලස මරණය ළඟටම ඇදෙති උපත රැගෙන එන විටමයි මරණය කරගසමින් සත උපදින්නේ නොදැන ඒතන යන්නේ ගමන සැපයිගෙන මේ සත මොනවද හොයවන්නේ දීපොලගේ දොර යන්නද වාහන හොය හොය මට හරි කියවන්නේ ලැබුණා තැනක් මට අද මගේ පිනේ මේ සුවයිනි මේ ලෙස ඵල දෙන්නේ හිතගෙන ලොව වෙත බැඳි බැඳි හොයමින් මට හරි මට හරි කියවෙනවා මොහොතේ මොහොතේ ගෙවි ගෙවි කය ගත තැම මරණ මොහොතේ වෙත ලං වෙනවා සුවයි කියන හිතේ හිතුමෝතෙත් එම මරණය ළඟටම සත යනවා කොතන කෙබඳු ලෙස එනවද මරණය මෝතක් එය නොම හිතවනවා තාප හිතක් ගෙන මුත් නද මගේ තැන මගේ ගොඩ නම් ලොකු කරගන්නේ සාප කරත් සත ගණන් නොගෙන තව ගොඩ ලොකු තැන ලොකු කියමින්නේ ලොවෙන් කෙනෙක් වෙත පාත් සිතක් ගෙන මොනවද උඩඟුවේ හොයවන්නේ උසස් කෙනෙක් මම පහත් කෙනෙක් ඔබ මට දෙන්නම් බුව කියමින්නේ මගේ තන හරි ලොකු නැතිවද දන්නේ කිය කිය සිටිවිලි ගලපනවා මට අද ලොකු තැන මගේ තතු මෙලේ තිනේ ලොකු වෙයි හිතගෙන උදුමනවා හිතන හිතන එම මොතෙද මේ කය මරණ මොහොත වෙතගෙන යනවා නැහැ නෙවතම වෙත එන මගේ හිතුවේ මරණේ නියත බව නොමතනවා උපනොත් ලෝකෙත මරණය අරගෙන නොවේද සියලු සත උපදින්නේ මරණය ගින නොම ආයි පදුනේ සත කවදද ලෝවේ කුතැනක වන්නේ නොහිතනු මිස එම ජරා මරණි ගැන කාටද මේ ටික නොලැබෙන්නේ මොනවද මේ කායේ අරගෙන ලෝසත උදම් වෙලා ලොව සරවන්නේ මොන මහා ජගතෙක් ලොකු තැන කීවත් උපත සමග මරණය එනවා ළඟ ළඟ වනේ මේ මරණය එන විට මෝර මෝර කය වැහැරෙනවා උපන් දිනේ සිට මේ කය බැලුවොත් අසරණ තැන් කොපාමන වෙනවා ලදරු කලක් ඇත අනුනගේ පීතෙන් කය යැපෙනට කලෙහි වෙනවා වයස ගොසින් ටික ටික ලොකු වනේ විට ළමා කාලයි ලෝකෙට නොබැඳී අහසක් අප වෙත වෙනවා බුදු ගුණ අහසේ සෑම නිදාසේ පවතිනවා නිදාත්නාති සංවර බුදු සව්වමිනා ඝන රස් කඳින් සුව දිනෙම ආසේ වුණා ලොව අත්හැර දමා දම් රස සමග වුණා අපි අද අවංකයි බුදු මග මෙලෙස වුණා වදනින් පිරිසිදුයි නෑ විසගිනි දෙන්නේ හිතකින් පිරිසිදුයි සෑම සුචාරිත වන්නේ සමහිත් පිරිසිදුයි බුදු මහා දරුවන්නේ සෑම දින යහපතිනි අත අරගෙන යන්නේ යහපත් සමිඳුන්ගේ බණ පද කන වැකිලා අනියත දුක අනත සෑම ලෝකයේ හැරලා නොබැඳින ගුණ කඳින් බුදු අහසක් මවලා අද සෑම සිටිනවා මනසිනි කය නගලා මනසට කියා මේ කය අද පසෙක තබා මනසට මවාගෙන බුදු ගුණ කයට ඔබා අපි යමු ගුණ අහසේ පාවෙන සියලු සබා සමදින බුදු දෑනි පිරිසිදු ගුණෙනි තබා කිසියම් කෙනෙකු විත විසගිනි නොවන්නා බුදු ගුණ ආසෙමේ සෑම අද සිටින්නා ඇලුමන් ගැටුම් අපේ අහලක නොවන්නා හද පිරිසිදුයි බුදු සුවයම ලබන්නා මේ දම් කඳ බලා තම ගුණයෙන් හිතලා සීකර ගන්න ලෝකෙට බැඳුමන් හැරලා තම වෙත අවංක උපිරි සිදු බව තිබිලා සුචරිත බව නැගී බුදු මගකින් වැඩිලා සම්බුදු රජුන්නේ ගුණ කඳ සිත දෙනවා සමදින බුදු ආසේ නිදාසේ කයේ විනවා නිදාත් නිවන් ගත හිත දෑනට යනවා මෝනද හදවතද බුදු වෙලි සුව දෙනවා ඇද නැති පාප නැති මහා ගුණයට නමිලා සමදින රැගෙන මහා බුදු ආසට නැගිලා අපි අද බුදු සුවෙන් කය නිදහස ලැබලා බුදු ගුණ සුවේ විඳිමු ඒ දැනට නැමිලා මේකය වටා බුදු සුවයේ සිසිල ඇත මෝනද හදවතද බුදු එලි ගුණයේ වෙත මේ ලෙස පැමිණ සුදු බුදු ගුණ දැන වෙත අප අද සිටිනවා බුදු ගුණ බලෙනි වෙත ලෝකයේ දහම දැනගෙන අත්හැර යනවා සිත් ගුණ පිරිසිදුයි පිරිසිදු කරවනවා අපමණ ගුණය දැනගෙන මේ ගුණ පනවා අපි අද පළමු දැහැනට සමවැදී එනවා මෝනද හමුළු කඳ සැමතින පැතිරුණ බුදු සුවේලිය කිවිහි දෙන්නේ ආස වගේ වායුව වැනි කයේ තතු වට කරමි එලි කඳ යන්නේ සුවෙන් සුවයගෙන කියක් ලැබෙයි සුවෙන් සුවයගෙන ලබන මෙවන් තැන තුන්ගුණ මේ සිහි කරමින්නේ සියලු ගුණෙන් අද අපි බුදු දහනට ආවෙමු පළවැනි විලසින්නේ අරගෙන මුනිඳු දුන් ධම්මගේ ගුණ ලැබලා එලෙසට ගොසින් මේ බුදු සුවයට නැමිලා ඉන්මතු උතුම් ගුණ කඳ සත විත වැඩිලා යහපත කෙරේවා බුදු සිරියෙන් බබලා බබලන බුදු ගුණේ ඇති රුව සියලු දනා වඳිමින් මෙසේ පුදමින් ගුණ කඳිනි මනා සීකර බලුව විටමී සුව දෙවින තනා මුළු කය වට කරයි එලි ගුණය කිනා අතපය අඟ පතඟ වෙන වෙන වටිනි තනා ඒ වට උතුම් බුදු සුවරත් කඳිනි දෙනා මිසිත දැකගෙනම එකතැන් මිලිත වුණා ලෝකිත වින නොමැත අප බුදු සරණේ වුණා කෙනෙකුට විස නොමැති බුදු ගුණ එලි නගලා පාවින අහසේ කය වට කර කර තබලා මුළු කය සුව පහසු දෙවැනි වූ තැන දැකලා නගනෙමි සැවොම දෙවැනි වූ දැනට මෙකලා ඒතන සියලු කය එලි කඳ වැඩි එත වායුව වැනි කයක් ආලක මෙදා නැත එලිකඳ සුදු අතින් බබලන ලෙසේ ඉත ඒ එලිකඳක් අද සෑම වෙත නැගී ඉත සෑම කය වට කර බුදු සුව ගුණයෙන් සෑම සුදු එලිකඳ නැගී ඒවා සැමතම මේ මා සුවසිත මතු කර ඒ මහදම් සිසිලස ඒවා මුළු කය බුදු සුව එළිය නැගීගෙන එයින් තනුනු විලසම වේවා සිව්වන බුදු ගුණ දැන ලබන විට ඒ සිත මේ සුවයනි ඒවා මේ අත පයේ වටා බුදු රැත් සුවයට අත පයේ නමුත් අද එලි කඳ වෙතිනි වෙත දුක් ගිනි මාන්තිය ආලක නොපෙනී ඇත දැන් අපි මුනි සරණ ලැබෙනි මුති තිල දෙත අරගෙන බුදු දාමේ සුවයට හිත නමලා අපි අද සිටිමු සුදු බුදු දැහැනට නැමිලා අතපය එලි කඳින් විහිදෙන ඇති දැකලා බලනෙමු નિસાරු දේ මොනවද මෙහි කියලා උත්සාහයද වීරියයිත තුලින් එත අනපසගයන් පවතින ලෙස නැගුම් දෙත හැම විට නොහැර දෙන මේ විරවතින් සිත මේ අඟ පසඟ පේනවා ඇති ලෙසින් වෙත මොනවා කරන්නේද මේ ටික සාදන්නේ හැමතැන ගොතින් මොනවද සත කරන්නේ ගන්නට දෙන්ට ගනු දෙනුවට බසින්නේ අතපය සියලු අඟ පසඟ දෙවැදන්නේ මේවා කර කරා ලෝකෙට සුව හිතලා දෙන්නට බැලුවොත් වට කරගෙන නගලා ආසිරි කඳ නැගී හිත ගතෙහි නගලා සුදු බුදු දැන ලබනට අවසියම කලා මුළු කඳ උතුම් බුදු පිරිසිදු එළියේ වෙත උඩ යට සරස බුදු සිත අද විහිද යත සුදු එලි කඳ විලස මේ ගත පෙනෙනු ඇත පිරිසිදු නිසා කාටක් කිති එතන නැත සම්බුදු රජින්දුන්ගේ ගුණ කඳ සිත දිනවා සම්බුදු සුවේනි කාටක් හිතේ නොම වෙනවා සුදු බුදු සුවය වට කර කය වට යනවා සම්බුදු ගුණ ආසේ නිදාසේ කය ගනවා නිබඳු ලොවට අද ආවා හොයලා මොනවද අද හොඳ කියවන්නේ අතපය තිබුණා ඇඟ කඳ තිබුණා කීවත් මොකටද පවතින්නේ ආසාදමියර බුදු මගේ ගුණගෙන යාපත් ලෙස දිවි සිටවන්නේ ඒ සත්ගුණ ඇති තැනකට ඇවිදින් මේ කයේ ඇති දැන් බලවන්නේ සුදු වෙලි කඳ වගේ පෙනුනත් නිබඳු තැනේ පෙර නැත තිබුණේ දැන් පහළව පෙනෙනු පෙනේ හේතුව නිසා ඵල දාමක් එලෙස උනේ හේතුවේ ඵලය වාලෙක් ලෙස ලොවට ගිනේ මේ ලෝභ බැඳින සත මොනේ වදේ යන්නේ මේකට නොබැඳී දම් පද ගුණේ වඩන්නේ ආසාරේන අත සැම බිඳ හරින්නේ අනියත දුක අනත දේ කුම කරන්නේ කිසි තැන නොබැඳී විලසට සුවයට නගලා සමදන එළිය කයකට දැන් යොමු කරලා නිදදුක් නොමැති ලෙස මේ මා කය වැඩිලා ඇතිවන දිය බලමු මොනවද ලොවේ බැඳිලා පෙර නොතිබුණා මේ කඳ රුව කියලා යහපත් කියපු හේතුව පසු පස ඇදිලා ලැබු දෙය ඔය තමයි වෙන මොනවද කියලා බලනිමු ඔතන මොනවද ලෝකෙට නැගිලා පෙර යම් විලස බැඳගෙන හිත ලොව උන්නා යාමග සිටින විට ඒ රැකවරනින්නා මාසිත ලැබෙන බව සීකර සමතින්නා සමතෙම ලැබීවා බුදු සුව ගුණයෙන්නා ලෝකෙට නොබැඳි ලෝකයේ වෙත සිත දෙන්නේ ආසිරි මල් විලස දුන් බුදු සුවයෙන් බලනෙමු හිතා අහසක් වැනි සමතින්න සමිඳුගේ දසු නැවේ වයි සිහි කරවන්න අවිතුව සියලු තණ්හා බැමි පිටිරියට අල්ලන්නට දෙයක් ලොව තව උරුමේ නැත කටගත් සියලු දේ හේතුවේ ඵලය වෙත ගිවිලා වෙනතිලා අත්බව ඉවර වෙත මේ ධම් දැකගෙනම අත ගුණ කඳ ලැබුණා නිලෙස කිය කියා ගුණ කඳ සිහි කෙරුණා මේ සතු දැටම බැලුවත් සෑම වෙන සෙමිනා නැති වෙන දෙයක් නැවැමිම දැනත් එතන මේ වාගේ තැනක නෑ අති හොඳ හොයන්නේ පවන හොඳ කිවත් සෑම අද නැසින්නේ නැසිලා වෙනසිලා යන විට එතන්නේ මොනවද ඉතිරි දේ පොළ ගැන හිතන්නේ ලෝකෙට නොබැඳි ලෝකෙන් මා රස ගලලා ලෝසත අවදි වෙයි ඒ විලසම එකලා සම්රස දක ගන්ට දුන් ගුණයෙන් හිතලා ලෝසත සිටිනවා මෙම පෙරුමන් දැකලා ධම්මග ලැබෙන්නට පිරිසිදු සිසිල ඇත එළියෙන් වැඩුණු මේ මුළු කය සියලු අත වෙනසක් අඩු පාඩු නැති ලෙස වැසිලා ඇත මේ සිව්වැනි දැනේ මග පල සුවය දෙත මෙතුවක් වෙලා ගුණ කඳකට හිත තබලා වැරදි වූ දුසිරිතක් කිසි විට නොම කරලා ආපුදු ගමන සිහි කර බලනෙමු හිතලා මේ සිත පතමු වේ ලෝසමටද හිතලා ඇවිදින් හොඳ දෙය හොය හොය ආවට කාටද හොඳ සුවයක් ලැබුණේ ලෝකෙට බැඳි බැඳි හොය හොය යන සත කාම කෙලෙස් සමගයි බැඳුනේ එබඳු කලී එම කාම කෙලෙස් වන විදියෙන් ඒ තතුගෙන හොඳිනේ ලෝක බැඳුම් නැති දහමට නැමි නැමි සිටිනේ මුදම් රතෙහි වරුණේ පාපේ හොයා යන්නට කිසි ඉඩක් නැත පින් කඳ නගා උපදින්නට තෙනක් නැත ඉපදින මොහොත වන විට දුක් ගොඩක් එත යහපත් විලතගෙන බුදු සුව ගඟක් එත ලෝකෙට බැඳුම් නැත අප අද මිදෙන්නා බුදු මග නිවන දැක දැක ගුණ වඩන්නා සැමටම බුදු සුවය මේ ලෙස පතන්නා දැනින් විසක් නැති බුදු මග තබන්නා සම්බුදු ගුණ මගින් අරගෙන සිත වඩලා අනියත දුක අනත ලෝතතු විමසවලා කොතරම් හොඳ කිවත් අනියත විස දැකලා අතහැර මිදෙමු ලෝකෙන් බුදු මග දැකලා සිවන බුදු දැහැනි සිටියත් සුවයගෙන සමතන පිය විවිලසට එම දකිති සැනේ සම්බුදු දරුවන්ගේ දරු ලෙස උරුමේ වුනේ ඒ ගුණ කඳ වැඩෙන ලෙස අද පතමු සැනේ සම්බුදු ගුණ කඳින් ලෝකය දකීවා ආසාරහන කිසි විටක දිනෝ දේවා බුදු සුව සිටිනි මේ දම් කඳ දකීවා නිසරුව අතර ළමු කිසිවක් නොවේවා හිතගත නිවනිවා මුල් තැනකට ඇදිලා ඒකත් අදීපවාත් නැරෙන් මිදිලා බුදුමග දකිමු නිදාස නිදාස කියලා ගිනි නැති තැන දකිමු බුදු නුවණින් මෙකලා සමතම සියලු සිත එලෙසින් වැඩිවා හිතගත් නොමැති ලෙස සිත කෙරේවා ආසිරි ගඟේ ගලා බුදු සුව වැඩේවා නිසරුව දැකම ලොව සත අත් හරීවා අල්ලාගත් තැන මහ දුක දෙවනු පෙනේ අතහැර නිවුනේ විත සැනසුම ඉතන උනේ කෙලවර භවයේ අග මොන වදකේ බඳු තැනේ සැමටම අනාගාමී ගුණ උරුමේ උනේ අරියත් ගුණ ඵලය ලැබුණොත් සිත නගලා දැනුමන් කෙලවරයි ලබනට තන හිතලා අරියත් ඵල දහමේ ඵල සමවත නැගිලා සත විත ලැබීවා කම්පා දුරු කරලා මගඵල හිමිව ලෝගුණි කඳ නැසේවා බුදු ගුණ කඳින්නි මා සිත මතු කෙරේවා පව් දෙන විසර කඳ සහ මුල ඇරේවා කැමැතම පිය විදහනක් අද ලැබේවා හිතුවොත් හිතපු තැන සුදු දැහැනද පෙනිලා වෙනසක් බයක් නැති වී මෙලොවද දැකලා සමවත් සමවැදින සැනකිනි ගුණ වැඩිලා නිමසෙත් දහම වේවා දැහැනින් වැඩිලා සම්බුදු වාසිරි ගුණ කඳ ලොව වැඩිවා සමතෙම බුදු සිසිලේ ගුණ මතු කෙරේවා මෙතෙත් අතිරි පින් කඳ සත ලබාවා මානන වඩන විදසුන් මගේ වැඩේවා කෙනෙකුට දුකක් නැති ලෙස සිහියද තිබෙනා හොඳ නැන නුවන සෑම මොහොතෙම ගෙන වැඩිනා මේ බුදු දැන නිති පාලනයද තිබුණා ගුණ කඳ වැඩි වාහිතු පැතුලිස ඉතිනා සම්බුදු සෙත් කිරණ සෑම වෙත ලැබීවා බුදු නැන බලෙන් විෂ කර ගති නොවේවා මහ බුදු නුවණගෙන මහ බල වැඩිවා අරගෙන උතුම් ගුණ කඳ මතු කෙරේවා අට සමය වෙතට නිසි කාලෙගෙදී පිවිසෙන්නේ සමනන නුවන හිතු පැතුලෙස මතු වෙන්නේ බුදු මහතෙද බලින් යහපත ජයවන්නේ අරිතන් කරමි සෑම දින පිය විමවන්නේ අරගෙන ලොවට වෙනසක් නැති විලසවනා හිතුවොත් දැනි පිහිටන්නට ඒ බඳු තැන අදිටන් කළා බුදු සරණයි සියලු දෙනා පිය විව ඇස් හරින් මේ ලොව සැනිනි උනා බුදු සෙත් ගුණෙන් ලැබු බුදු සුව හිමි වේවා යහපත් ගුණෙන් සත වෙත සුව හිත දේවා පින් අනුමෝදනා සමවති ගුණ දේවා මේ භාවනා පින අනුමෝදන් දේවා සාදු සාදු සාදු ඉත්තාවතාච අම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඊතාවතාච අමේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ ඥාති පේතා අනුමෝදන්තු සබ්බේ ඥාති මිත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා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 ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සාදු සාදු සාදු යකින් ජන ලෝකෙ විච්චිති දාපතු සතරම් බුද්ධ සමන්නති රතන ධම්ම සමන්නති රතන සංඝ සමන්නති සමාසෝති භවන්ති තිය අභිවාදන තීරිස්සේනි චමුද්දාපචායන චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛම් බලන්ති සමෘද්ධි විහපතෝ ජයවා නිවන් සාක්ෂාත් වීමට හේතු වාසනා පාදවයි